අද දවසේ අපි සාකච්ඡාවට බඳුන් කරන්නේ දස සංඥාවන් අතරින් විරාග සංඥාව සහ නිරෝධ සංඥාව පිළිබඳව. විරාග සංඥාව, නිරෝධ සංඥා කියන සංඥා දෙකම එක දවසක සාකච්ඡා කරන්නේ. ඇයි කියන කාරණාව පිළිබඳව ඔබට කරුණු ඉදිරියේදී දැනගන්නට අවකාශ සැලසේ. බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමින් වහන්සේ වෙත උගන්වලා ගිරිමානන්ද ස්වාමින් වහන්සේ වෙත පුහුණු කරන්නට කියලා අනුදැනවදාරපු ඒ දස සංඥාවන් අතරින් විරාග සංඥාව ගැන අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් විරාග සංඥාව විස්තර කරන තැනදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා අරණ්‍යගත වූ එහෙම නැත්නම් වෘක්ෂ මූලගත වූ ශූන්‍යාගාරයක වාසය කරන්නා වූ ස්වාමින් වහන්සේ නමක් හිතන්න ඕන ආකාරයේ චේතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදි පටි නිස්සග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිබ්බාණං කියලා විරාග සංඥාව සඳහන් කරනවා ඉන්පස්සේ තණ්හකය නිරෝධෝ නිබ්බාණං කියලා නිරෝධ සංඥාව විග්‍රහ කරනවා. මෙන්න මේ සංඥා දෙක මොකක් මොන වගේ සංඥා දෙකක්ද? ඇයි මේ නම් වලින් හඳුන්වන්නේ? ඒවා හඳුන්වා ගැනීමෙන් ඇති ඵලය ප්‍රයෝජනෙ කුමක්ද කියන කාරණාව අපි විස්තර කරගන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ප්‍රතිබල සම්පන්න ස්වාමින් වහන්සේ සිරිත් පරිදි අදත් දම් සභා මණ්ඩපයේට වැඩම කර සිටිනවා. උන්වහන්සේ තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ඒ වගේම ඩුබායිහි ශ්‍රී ලංකාරාම බෞද්ධ මධ්‍යස්ථානාධිපති හොරණ මොරගහේන ආරණ්‍ය සේනාසනාධිපති ත්‍රිපිටකාචාර්ය අභිධර්ම විශාරද කර්මස්ථානාචාර්ය අපේ කල්යාණ මිත්‍ර මිරහවත්තේ පඤ්ඤාසිරි මහින්පාණන් වහන්සේ අපේ හාමුදුරුවෝ ඊටාම ගෞරවයෙන් පාද නමස්කාර පූර්වක පිළිගන්නවා අපි හඳුරන්නේ. අපි හන්නේ අපි අද සාකච්ඡා කරන්නේ විරාග සංඥාව පිළිබඳව. ඉතින් අපි බොහෝම ආශාවේ බොහොම උවමනාවේ පවත්වාගෙන ආපු සාකච්ඡාවක්. මෙයටත් විරාගයක් ඇති වෙන්න යනවද? මේට විරාමයක් තියන්නට සිද්ධ වෙලාද? ප්‍රේක්ෂකයාගේ මේ තුල තියෙන කැමැත්තට කිසියම් මට්ටමක විරාග සංඥාවෙන් බලන්නට වෙලා තියෙනවද කියන කාරණාවත් අපි එක්තරා විදිහකට අවධානය කරගෙන ඒට විරාග සංඥාව පාදක කරගන්න පුළුවන්ද එහෙම නැත්නම් ඒක සාමාන්‍ය හඳුන්වා දීම සඳහා කතාවට කරන හඳුන්වා දීමක් පමණක්ද කියන එකත් අවධානය කරමු. ඇයි අපි ඒ වගේ තීරණයකට ආවේ කියන එකත් සාකච්ඡාවේදී බඳුන් කරමු. අපි සාකච්ඡාවට ප්‍රවේශයක් ලබා ගමු අපි හැමෝම විරාග සංඥාව ගැන. පෙරුවන් සරණයි අපගේ කල්යාණ මිත්‍ර ගෞරවනීය තලල්ලේ චන්දකිත්ති ස්වාමීන් වහන්සේ. ඉතින් අද අපේ පින්වත් ස්වාමීන් වහන්සේ සිහිපත් කළ පරිදිම විරාග සංඥාව තමයි සාකච්ඡාවට බඳුන් කරන්නේ. ඒ වගේම නිරෝධ සංඥාවත් මේ සාකච්ඡාවට බඳුන් වෙනවා. ඉතින් අපේ ස්වාමීන් වහන්සේ පුන පුනා කියපු කතාවට මමත් වචනයක් එකතු කරන එක හොඳයි. ඉතින් අපි අපිත් ඇත්තට මේ සාකච්ඡාව බොහොම කැමැත්තෙන් කරන්නේ. ඉතින් නමුත් දැන් මේ කියන අත්‍යත් එක්ක සමහර විට අපේ ස්වාමීන් වහන්සේ කියපු විදිහට සතියක් දෙකක් සාකච්ඡාව නිරවැටෙන්නත් ඉඩ තියෙනවා. ඒක අපි ස්ථිර වශයෙන්ම කියන්නේ නැහැ. නමුත් මොකද මේ ශාවෙන් වහන්සේලා ආරක්ෂා වෙනවා කියලා කියන්නේ සම්මා සම්බුද්ධ ශාසනයම ආරක්ෂා වීම. ඒ නිසා ඒ පිළිබඳව විනතුල්ලා කාරුණික වෙන හැටියට අපි විශේෂයෙන් මතක් කරනවා. එතකොට ශාමිනහස අද දස සංඥාතරෙන් විරාග සංඥාව මුලින්ම කතා කරමු. විරාගය කියලා කියන්නේම රාගේ නැහැ කියන එකනේ. එහෙමයි. එතකොට සාමනාත් අපේ සාමනාත් දැන් පෙළ මතක් කළා ඒතං සන්තං ඒතං පමිතං යද්දං සබ්බ සංකාර සමතෝ සම්බූ පරිපටි නිස්සංගෝ අන්නක්ඛෝ යෝග්‍රාගෝ නිරෝධෝ නිබ්බානං ඇත්තට සාමනාත් මෙතන එතකොට කියන්නේ මේ නිවනේ තියෙන සුන්දරත්වය ඒතං සන්තං මේ හරි සාන්තයි විවිරාගය ඒ වගේම ප්‍රණීතයි ඒ වගේම සාමනාත් සබ්බ සංකාර සමුප්පය. එතකොට මේ සියලු සංස්කාර සංසිඳීම මේ කියන්නේ. ඊළඟට සම්භූපදීපටි නිස්සංකෝ. එතන මෙතනද කියන්නේ සියලුම උපදින්ගේ උපදින් නවත්තලා තියෙනවා. අත්හැරලා අත්හැර දාලා තියෙනවා. ඊළඟට මේ සියලුම තණ්හාවන් දුරු කරපුවාම ඒක මහා සාන්ත ස්වභාවයක් කියන එක තමයි ඉතින් බුදුරජාණන් වහන්සේ දා ආනන්ද මාහිමියන් වහන්සේට පැහැදිලි කළේ. එහෙමනම් මේ නිවනෙහි තියෙන වටිනාකමම තමයි අපි හඳුන ගන්නට ඕන. මොකද මේක නිතරම සිහි කරන්නට ඕන. මේක තමයි දා කිරිමානන්ද ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ වදාළ මෙන්න මේ සාන්ත ප්‍රණීත මේ සියලු උපදීනයෙන් අයින් වෙච්ච ඒ වගේම සියලු සංඛාර සංසිදවපු තණ්හාව බිඳුවක්වත් නැති මේ නිවනම හඳුනගන්න මේම සිහිකරනද මේම දැනගන්න කියන එක තමයි එදා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද සාමණේරට ප්‍රදානේ. එහෙනම් අපි හන්නේ දැන් මෙහෙම මම මතක් කළොත් හරියද? නිවනට පర్యాయ පද තියෙනවනේ එක සමාන වචන. එතකොට විරාගය යනු නිවන හඳුන්වන යෙදෙන සමාන වචනයක කියලා කිව්වොත් ඒ ඒ කතාව හරියද අපේ හන්නේ? ඒකටම හරි සාමණේරත් මොකද විරාගය රාගය නැත්නම් එතන නිවන තමයි. එහෙමයි. එතකොට දැන් විරාගයේ රාගයේ නැති ස්වභාවය නිවන ඒ යම් කිසි සිතක රාග ස්වභාවය රාග කියන ඇලෙන ස්වභාවය නැත්නම් විරාග කියන්නේ නොඇලෙන ස්වභාවය නොඇලෙන ස්වභාවයක් තියෙනවා නම් ඒ ස්වභාවයෙන් යුක්ත මනස සිත බොහොම ශාන්ත වූ සංසිඳුණු සිතක් බවට පත් වෙනවා එතකොට අපි හාඳුරන්නේ මේ නිවනේ තියෙන විරාග ස්වභාවය සංඥාවක් විදිහට හඳුනා ගන්න. ඇයි අපි විරාගය ඒ විදිහට හඳුනා ගන්න ඕන? ඔව්. ඇත්තටම සාමාන්‍යහස දැන් මේක හඳුනා ගැනීමේ තියෙන වටිනාකම තමයි දැන් අපි හඳුනා ගන්න දේවල් ගැන කල්පනා කළොත් අපි මේ කාම ලෝකේ දැන් අම්මා කෙනෙක් දරුවෙක් ගැන හඳුනා ගන්නවා. ඉතින් අම්මා දරුවා ගැන හඳුනා ගන්නකොට ඉතින් දරුවාගේ දෝෂනේ මේ දරුවා කී කරුවේ ඊළඟට මේ දරුවෝ හොඳට ඉගෙන ගන්න මේ දරුවෝ ඉස්සර වගේ නෙමෙයි අපට බැඳීමක් නැහැ මේ දරුවෝ ටිකක් වෙනස් වෙලා ඉතින් මොනවා හරි අර දරුවාගේ ගොඩාක් දුරට දකින්න දරුවාගේ හොඳ නැති පැත්ත එහෙම ඉතින් එහෙම තමයි අපි හඳුනගන්නේ ඊළඟට අම්මා ගැන වුණත් දරුවෝ වුණත් අම්මා අම්මටින් ළඩ වෙනවානේ අපේ අම්මා කවුද හරි ළඩ වෙනවානේ අම්මා ඉතින් ව්‍යාධියටපත් වෙන අම්මා මරණයටපත් වෙන ඒ ඒ වගේ අර ඒ ඍණාත්මක අපි කියන්නේ ඒක දකින්න ඕන දෙයක්. නමුත් අර ඒ සංඥා තමයි අපිට ගොඩාක් තියෙන. දැන් අපි ගත්තොත් ඒ වගේම තව නොයෙක් දේවල් ගත්තොත් දේවල් දොරවල් ගත්තොත් හැම දෙයක් පිළිබඳවම සම්හත මේ සතුටුදායී පැත්තට වඩා අසතුටුදායී පැත්ත තමයි අපි නිතරම මෙනෙහි කරන්න හඳුනා ගන්න පුරුදු වෙලා තියෙන්නේ. එතකොට සානස දැන් මේ මෙතනදී දැන් මේ නිවන හැම එහෙම හඳුනා ගැනීම හොඳ නැද්ද? දැන් සාමාන්‍ය අපි උදාහරණයකට ගත්තොත් කිසියම් දෙයක දෙයක ආස්වාදයෙන් හඳුනා ගන්නවට වැඩිය ආදීනවයෙන් හඳුනා ගැනීම එක්තරා විදිහක හොඳයි කියලා කතාවක් තියෙනවා. ඔව් ඇත්තටම සමහරට ආදීනව දැනගන්නේ ඉතාම හොඳයි. නම් හිතන කියන්නේ සමහරක් අර නිකන් අර බොහෝම හිතේ මන්ද උත්සාහය නැහැ කියාගෙන බෑ කියාගෙන අර අපි හැම වෙලෙම කියන්නේ අඬාගෙන එහෙම එහෙම එහෙම ධර්මය අල්ලන්න බෑනේ. අන්න ඒ විදිහට මේ හොඳ නැති පැත්ත මේ සංඥාව තමයි අපිට බොහෝ දුරට තියෙන්නේ. එහෙමයි. හැබැයි සාමාන්‍යයෙන් දැන් නිවන දැන් නිවන ගැන මෙනෙහි කරනකොට දැන් අපි හිතමු දැන් මේ දැන් සාමාන්‍යයෙන් පුංචි දරුවෙක් පුංචි දරුවෙක් අවුරුදු කාලේ දැන් අපේ පුංචි කාලේ නම් අවුරුදු වෙනකොටම අපිට පුදුම සතුටක් නේ එහෙම ඒ අවුරුදු වෙනකොට ඒ ඇඳුම් අඳින්න ඊට පස්සේ ඉතින් ඒක පුදුමාකාරයෙන් අවුරුද්දට දින ගණන් කර කර ඉන්නවා දැන් මේ අවුරුදු වෙනකම් ඊළඟට දැන් අද කාලේ නම් ළමයි තමන්ගේ උපන්දිනේට බර්ත්ඩේ එක කියලා. ඉතින් බොහොම ලොකුවට ඒක දින ගැන ගැන ඉන්නවා ඉතින්. ඒ ඒ අවස්ථාව එනකම්. එතකොට සානද ඒ වගේ අපි නිතරම මේ නිවන පිළිබඳව සංඥාවක් ඇතුව ඉන්නකොට අපි ඒ පැත්තට ඇදිලා යනවා වැඩි. දැන් බලන්න දැන් රහතන් වහන්සේ නමක් නිතරම සිහියට නැගෙනවා නම් දැන් අපි අර අපි හිතමු තුන්කිලමෙක් අවුරුද්දක් පිළිබඳව හිත හිතා ඉන්නවා වගේ රහතන් වහන්සේ නමකගේ තියෙන අනේ මේ රහතන් වහන්සේට කෙලෙස් බිඳුවක්වත් නැහැ. ඉතින් උන්වහන්සේගේ උන්වහන්සේ වගේ වෙන්න නැත්තම් අද ඒ ඒකන දැන් අතර විරාගය කියන එකෙන් මෙනෙහි කිරීම. ඒ කියන්නේ රහත් සිතක මහිමය ගැන හිතනවා නම් කවුරු හරි කෙනෙක්. අන්න හරි සනේ මේ වගේ රහත් භාවයට පත්වෙච්ච කෙනෙක් විඳින මේ සුවය මේ මේ මේ විදිහේ ඇති කියලා කල්පනා කරනවා නම් මමත් ඒ தത്വයටපත් වෙන්න ඕන කියන හැඟීම යාළුවෙක් ඇති වෙනවා. අන්න හරි. මමත් ඒ தത്വයටපත් වෙන්න ඕන කියන හැබැයි ඒක නිතර නිතර මේ සංඥාව පවත් ගන්න ඕන. එහෙමයි. එතකොට තමයි අපිට ගැත්තරම් දැන් මේක අර දැන් දැන් බලන්න සම්හස දැන් අර අපි ගත්තාම මේ දැන් මහා කප්පින රජුරු ඉතින් අහෝ සුඛං අහෝ සුඛං කියලා කිව්වේ ඉතින් මේ අර මහා රාජ්‍යයක් අතහැරලා ඇවිල්ලා මේ කොච්චර රාජ්‍යයක් කළත් එතන මහා ප්‍රශ්නනේ ඉතින් ඉතින් දැන් මේ සරල ජීවිතයකට හුරු වෙලා පාත්‍රයක් අතතිව තුන් සිවුරක් අතතිව ගහක් මුල ගිඳගෙන අහෝසුකම් අහෝසුකම් කියලා නිතරම මහා සැපයක්. මේ කියන කිසිම කරදරයක් නැතුව මහන්සේ නාද සැපසේ ඉන්නතේ මේවා සිහි කරනකොට අපිටත් ඒ පැත්තට අනිවාර්යයෙන්ම මේ තියෙන කරදර වලින් බාධක වලින් අයින් වෙලා ඒ උත්තරීතර තැනට යන්න ඒ කියන්නේ මඟ පෑදෙනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ඇත්තටම මේ විරාගය නිතර නිතර මෙනෙහි කරන්න ඒ වගේම හඳුනා ගන්න කියලා මෙතන සඳහන් කරලා තියෙන්නේ. එහෙමයි. එතකොට දැන් අපි විරාග සංඥාව ගත්තාම අපි හඳුරන්නේ මෙහෙම මට නිකන් අදහසක් ආවා දැන් රාග කියලා කියන්නේ ඇලෙන ස්වභාවයනේ විරාග කියලා කියන්නේ නොඇලෙන ස්වභාවය. එතකොට යම් කිසි දෙයක නොයැලෙන ස්වභාවය අඳුනාගත්තොත් ඒ නොයැලෙන ස්වභාවයේ තියෙන වටිනාකම අඳුනගත්තොත් එතකොට ඒ කෙනාට ලැබෙන ඒ ප්‍රතිලාභය ගැන එයා ලොකු සතුටකටපත් වෙනවා ඒ ඒ ලබා ගැනීම සඳහාම වෙහෙසෙනවා කැප වෙනවා දැන් උදාහරණයකට ගත්තොත් අපි හඳුරන්නේ දැන් ඇලිලා ඉන්න මිනිස්සු ගොඩාක් ප්‍රශ්න වලින් මිරිහිලා ගැටුම් ඇති කරගෙන පීඩා විඳින ආකාරය අපි දකිනවා. ඒ වගේම නොඇලී ඉන්න අයට එහෙම ප්‍රශ්න නැහැනේ කියන හැඟීමත් ඒ තුලත් එනවා. එතකොට මමත් නොඇලී හිටියොත් හොඳයි කියන හැඟීම සංඥාව ඇති වෙනවා. දැන් මෙතන මේ ගිරිමානන්ද හාමුදුරුව සම්බන්ධයෙන් බැලුවොත් දැන් ගිරිමානන්ද හාමුදුරුව අපේ හාමුදුරනේ එක්තරා විදිහක බැලුවොත් මේ මේ වේදනාව තුල ගැටෙන කෙනෙක්නේ ශාරීරික වේදනාව තුල අපි හිතමු ගැටෙන මානසිකත්වයක් දුක් වේදනාව තුල ගැටෙන මානසිකත්වයක් ඇති වෙනවා කියලා. එතකොට අන්න ඒ ගැටෙන මානසිකත්වය අතහරින්න. එහෙම අතහැරියොත් ලැබෙනවා මහ සුවයක් කියලා උන්වහන්සේට හේතු ගැන්වීමක් ඒ තුලින් කරන්න පුළුවන් දහන විරාග සංඥාවත් එක්ක. දැන් ගැටෙන ගැටේ කෙනෙකුට ගැටීම අතහැරීම විරාගයක් නේද? ඇත්තටම සමහර පැහැදිලිවම දැන් දැන් ඇත්තටම ගිරිමානන්ද ස්වාමීන් වහන්සේට මේ කියන කිලේශ ධර්මයන් කියන ස්වාමීන් වහන්සේ කියපු විදිහට රාගය දැන් ඇත්තටම අපි මේ ලෝකජන ලෝකයා මහා ලොකු දේවල් හැටියට මේ රාගය නැත්තම් මේ කාමය ගණන් ගත්තට ඊළඟට සාමනාර මේ වගේ ඇති සැපය දැන් ඇත්තටම දැන් ඔය මේ වේදනාවේ තියෙන ආස්වාදයේ පෙන්වන තැන මේ කාමයේ පෙන්වන්නේවත් නැහනේ. බුදුරජාණන්සේ වේදනාවේ ආස්වාදයේ හැටියට පෙන්වන්නේ ධ්‍යාන සැපේ. එතකොට මේක සාමාන්‍යයෙන් අන්ධ පුතඥයා මේක සැපයක් හැටියට හිතුවට ස්වාමීනාද මේක මහ 1000ක්. මේ කෙලස් ගින්න කියන එක ඇත්තම 1000ක් නේ. මේක අර දැන් වතුර පිපාසයේ තියෙන මිනිස්සයා මුහුදු වතුර බොන් බිවට වතුරේ පාසේ අඩු වෙන්නේ නැහනේ. ඒ වගේම තුවාලයක් තියෙන කෙනා තුවාලේ කහනවා. ඉතින් කහන වෙලාවට ආස්වාදයක් තිබ්බට ඊට පස්සේ වේදනාව දැවිල්ල වැඩිනේ. අන්න ඒ වගේ ස්වාමීන් වහන්සේ මේ කම්සපේ අර අන්ධ බාල පුතග්ජනයාට මේක සැපයක් හැටියට තිබුණාට ඇත්තට යම්කිසි සුතවත් ආර්ය ශ්‍රාවකයෙකුට ධර්මයේ දන්න කෙනෙකුට ධර්මයේ පිළිබඳව යම්කිසි අවබෝධයක් තියෙන කෙනෙකුට තේරෙනවා මේකේ ඇති සැපයක් නෑ මේක ඉතින් හැබැයි මේක මේ ඕනම පුතඥයෙක් මේ කාමයට ඇදිලා යන ස්වභාවයක් තියෙනවා. එහෙම. නමුත් නුවණින් කල්පනා කරලා බැලුවොත් මේක ඇති එහෙම සැපයක් සුඛයක් නෑ ඇති. එහෙම. එතකොට එහෙම ඒ සැපයේ සාමාන්‍ය ප්‍රත්‍යඥයාගේ ස්වභාවය ඇලෙන එකනේ අපේ අහන්නේ. ඔව්. සාමාන්‍යයෙන් ඒ ඒ සැපය සදාතනික එහෙම නැත්නම් ස්ථිරසාරයි කියලා හිතලා පුහුදුන් මිනිසයා අයෝනිසෝ මනස්කාරයෙන් කටයුතු කරන කෙනා ඒ සැපෙහි ඇලෙනවා. එතකොට දැන් සැපෙහි ඇලීම නිසාම ඒ සැප යලි යලි බලාපොරොත්තු වෙනවනේ. දැන් අපි කායිකව ගත්තොත් අපි හඳුරන්නේ කායිකව වින්දනය කරපු සැපෙහි ඇලි වාසය කරනවා. ඒ සුවේ අපි බලාපොරොත්තු වෙනවා. එතකොට කය ලෙඩ වෙනවා කියලා කියන්නේ අපි හඳුරන්නේ ඒ බලාපොරොත්තු වෙච්ච සුවේ නැති වෙන එකනේ. එතකොට බලාපොරොත්තු වෙච්ච දේ නැතිවීම තුළ ඇති වෙනවනේ මානසික ඝට්ටනයක්. මේ Taman කැමති දේ නොලැබී යාම තුළ ඇති වෙනවනේ ඒ පටිගයක් පටිගයක්. එතකොට අන්න ඒ පටිග සංඥාව කියන එකත් දුරු කර ගැනීම පිණිස මේ විරාග සංඥාව වඩන එක මේක අපේ වේදනාව හමුව හැම කෙලෙසයකින්ම බේරෙන්න මේ උත්තරීතර නිවන මෙනෙහි කරනවා නම් ඒ සාන්ත පදය ඒ සාන්ත తত্ত্বය ඉතින් ඒ निराமிස සැපය කියන්නේ ඇත්තරම ඒ මේ ඒ තියෙන උත්තරීතර தත්ත්වය මෙනෙහි කරනවා නැත්නම් ඒක දැනගන්නවා ඒ ගැන පිළිබඳ ඒ පිළිබඳව නිතර නිතර සිහි කරනවා කියලා කියන්නේ ඇත්තටම අර සියලුම ක්ලේශ ධර්මයන්ගෙන් ස්වාමීන් වහන්සේ කිව්වා වගේ නිදහස් වෙන්න එක ලොකු පිටුවහලක් වෙනවා. දැන් අර සහ අනිත් එක කියන්නේ මට හිතෙනවා මෙහෙම. දැන් මෙතන මේ දැන් ලෙඩ වෙච්ච හාමුදුරු කෙනෙක් නේ. ඒතර දැන් ලෙඩේ ගැනම හිත හිතා ඉන්න ගියාම අපි හාමුදුරනේ ඒතර මහ විශාල මානසික පීඩනයක් වෙනවනේ. එතකොට මේට වැඩිය සෝයක් තියනවා නිවන තුල කියලා කිව්වහම අන්න ඒ නිවන ඉලක්ක කරගත්තාම අර අර මානසික පීඩාකාරී මානසිකත්වය අමතක වෙලා අතහැරිලා යනවා නේද? ඇත්තටම සම්පූර්ණ දැන් එතනදී ඒකත් ඒක ඒකත් පැහැදිලිම එහෙමයි. ඊළඟට සමහර එතනදී අර ආත්ම සංඥාව කියන එක හොඳටම ගැලවිලා යනවානේ. ඇත්තටම දැන් අර විදිහට දැන් මනේ මගේ කය දැන් බොහොම දුබලයි දැන් අර ස්වාමීන් වහන්සේ කියන වගේ අර කාමයම දැන් ඒක ද්වේෂයක් බවට පරිවර්තනය වෙලා එහෙනම් දැන් ඉතින් මේ කයට තිබිච්ච කැමැත්ත නිසානේ දැන් ද්වේෂයක් බවට පත් වෙන්නේ මේ එතකොට දැන් අනේ දැන් එතකොට දැන් අතන ලොකු ආත්ම සංඥාවක් තියෙනවා මම කියන හැඟීම තියෙනවා ඉතින් දැන් මේ මම කියන මේ හැඟීමත් එක්ක අනේ මේ කිසිම දෙයක් නැහැ නේ මේකෙන් නිදහස් වුණා නම් කියන අර මහා පුදුම ඒ උත්තරීතර අවස්ථාව ඒ සේම භූමිය පිළිබඳව ඒ අවසාන ඉලක්කය පිළිබඳව නැත්නම් ඒ විරාගය පිළිබඳව මෙනෙහි කරනකොට අර සියලුම උපදීන් ගැලවිලා යන්න ඒක ලොකු උපකාරයක් වෙනවා. එහෙමයි. අපහන් අර ධම්මපදයේ ප්‍රකීණ වර්ගයේ ගාථාවක් තියෙනවනේ. මත්තා සුඛ පරිච්ඡාගා පස්සේචේ විපුලං සුඛං. චජේ මත්තා සුඛං දීරෝ සම්පස්සං විපුලං සුඛං. මත්තා සුඛ කියලා කියන්නේ මාත්‍ර වූ සැපේ කියන්නේ පොඩි සැපය පරිත්‍යාගා පරිත්‍යාගා කියන අතහරිනවා පොඩි සැපේ අතහරිනවා පස්සේචේ විපුලං සුඛං ලොකු සැපේ බලාපොරොත්තු චජේ මත්තා සුඛං දීරෝ සම්පස්සං විපුලං සුඛං ඒ වගේ නුවණ තියෙන අය මාත්‍ර වූ අල්ප වූ සැපය ස්වල්ප වූ සැපය අතහරිනවා සම්පස්සම් විපුලං සුඛං විපුල සුඛය කියලා කියන්නේ නිවන් සැපය. නිවන සම්බන්ධ නිවන බලාගෙන ඒ මහත්ම සැපය බලාගෙන පොඩි පොඩි සැප අතහරිනවා කියලා. එතකොට එතෙන්දී ගත්තොත් දැන් විරාගය නමින් හඳුන්වන නිවන යම්කිසි කෙනෙක් කල්පනා කරනවා නිවන ගැන නිතර හිතනවා නම් නිවනේ තියෙන ඒ ශාන්ත ප්‍රණීත භාවය ගැන හිතනවා නම් එයින් මෙහා තියෙන මේ ලෞකික සැප එහෙම නැත්නම් සියලු වේදනාවල් අතහරින්න එයාට අපහසුයක් නෑ නේද? ඒ ඒ මානසිකත්වය හුරු කරගත්තා. පැහැදිලිවම සාමනහන්සේ. මොකද ඒ නිවනේ උත්තරීතරත්වය මෙනෙහි කරනකොට තියෙන සියලු දේවල් අතහරින්න පුළුවන්. එහෙමයි. එහෙම. එතකොට අපි හඳුනන දැන් මේ විරාග සංඥාව හඳුන්වන තැනදී මේ වචන ටිකක් මෙතන කියන ඒතං සන්තං ඒතං පනීතං ආදී වශයෙන් අපි ඒක ඒක වචනය ගැන පොඩ්ඩ විග්‍රහය කරගමු මොකද ඒතං සන්තං කියන්නේ ඔව් ඇත්තටම සානස ඒතං සන්තං කියලා කියන්නේ ශාන්තයි කියන එකනේ එහෙම ඇයි අපි කියන්නේ ශාන්තයි කියන්නේ ශාන්තයි කියලා කියන්නේ ඇත්තටම සානස දැන් බලන්න මේ පංචස්කන්ධය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංචස්කන්ධය අසුරු කරගෙන අනේක විද ක්ලේශ ධර්මයන් හට ගන්නවානේ එතකොට මේ පංචස්කන්ධයේ මුල් කරගෙන පංචස්කන්ධයේ නිසා මේ අනේක විද ක්ලේශ ධර්මයන් දැන් අපි කියපු රාගය වගේම දේශය ඊළඟට තීන විද්දය උද්ධච්ච කුක්කුච්චේ විචිකිච්ඡා මාන දිට්ඨි මේ පුදුම විදිහට මහා විපර්යාසයක් කරන මහා දෙවිල්ලක් ඇති කරන දැන් මේ ක්ලේශ වලින් ගත්තොත් සමහර දේශයේ උදාහරණයට ගත්තොත් දේශයේ මොන තරම් විපර්යාසයක් සිද්ධ කරනවද මොනතරම් විනාශයක් ඒක සාමාන්‍යයෙන් ඒ පුද්දලයා කෙනෙකුට දේශ කරනවා කියලා කියන්නේ ඒ පුද්දලයාගේ හිත සම්පූර්ණම අපවිත්‍ර වෙලා. එහෙම. දැන් අපි අහන්නේ සාමාන්‍යයෙන් ශාන්තයි කියලා කියනම නිකන් පරිසරයේ තියෙන නිෂ්කලංක ගතියක් කලංක ගතිය. දැන් එතනේ ආරණ්‍යයට ගියාම හරි ශාන්තයි. ඔය තමයි මම දැන් මේ කියලාගෙන එන්නේ. එහෙමයි. එතකොට සාන්ත මේ කෙලෙස් ධර්මයන්ගෙන් හිත ගිනි අරගෙන තියෙන්නේ. රාග ගින්න, දේශ ගින්න, මෝහ ගින්න මේ ගිනි ජාලාවලින් මේක ගිනි අරගෙන තියෙන හිතක්. එතකොට මේ ගිනි අරගෙන තියෙන හිත මේ සියලුම ක්ලේශ ධර්මයන් යම් කිසි කෙනෙකුට යටපත් කරන්න දැන් අපි කෙලෙස් යටපත් කරන ක්‍රම තියෙනවනේ තුනක්. තදංග විස්කම්බන සමුච්ඡේද. ඉතින් තදංග වශයෙන් සාන හතරයි. තදංග වශයෙන් බැලුවොත් අපි විදර්ශනා වඩලා යම් කිසි යම් කිසි විපස්සනාවකින් අපි තදංග වශයෙන් ස්වල්ප වේලාවකට කෙලෙස් යටපත් කරත් එතන පුදුම සාන්තියක් තියෙනවා. යම් ටික කාලයකට භාවනා කරන්න ගියා කියමු. ඒ භාවනා කරන කාලය තුල ඒ භාවනාව කරන සමුච්ඡේද වශයෙන් අපි මේ කියන කෙලස් ටිකක් යටපත් කරලා තියෙනවා. ඉතින් ඒ කාලෙට බලන්න පුදුම සාන්තියක් ඇතර තියෙන අර ගිනි ගැනීම මොකුත් නැහැ. දැන් තදංග වශයෙන් කෙලෙස් සීලය තුලින් උච්චයටපත් කරගන්න පුළුවන් හැපෙන්. එතකොට කය වචනේ සංවර කර ගැනීම තුල මෙයාගේ ලොකු සාන්තියක් පේනවා. අනේ බලන්න අරගේ ශාන්ත ස්වභාවය කියලා කියන්නේ. ඒ බාහිරට උනත් ඒක පේනවා. එහෙම. එතකොට සාමාන්‍යයෙන් දැන් බලන්න දැන් මේ කෙලෙස් මොන ආකාරයෙන් හරි දැන් ඔය තදංග වශයෙන් යටපත් වුණත් එතනක් යම් කිසි ශාන්තියක් තියෙන එක සදාකාලික ශාන්තියක් නෙවෙයි. తాවකාලික. ඊළඟට නිෂ්කම්පන වශයෙන් දැන් ඒක පුදුම ශාන්තියක්. දැන් ධ්‍යාන උපදපුවාම ස්වාමීන් එතන පුදුම සමාධියක්. ඉතින් ඒකටම ඇදලා කල්ප ගණන් එතන ඒ සැප ඒ ධ්‍යාන සැපේ විඳින්නේ ඒක සාන්ත නිසානේ. එතකොට සාමන සම්පූර්ණයෙන්ම මේ ක්ලේශ ධර්මයන් ඔය කියපු අනේක විද මේ කුණු කන්දල් සියල්ලම සෝදා හැරියානම් එතන තියෙන සාන්ත භාවය අපිට වචනවලින් කියන්න බැහැ. මම ඉස්සෙල්ලා කිව්වා වගේ අර දැන් මහා කප්පින රජුරෝ සියල්ල රාජ සම්පත්‍ය අතහැරලා මේ අහෝ සුඛං අහෝ සුඛං කියලා කිව්වේ ඇත්තටම මේ නිවන සාක්ෂාත් කරගත්තම ඒක පුදුම සාන්තියක්. අපි හන්නේ ඒ ශාන්ත බව, එහෙම ශාන්තිය, එහෙම නැත්නම් ඒක තියෙන්නේ නිවන තුලද එහෙම නැත්නම් හිත තුලද? පැහැදිලිවම සංස හිත තුළ හිත තුළ හිත තුළ දැන් මොකද නිවන අපි අවබෝධයට ගියාම ඒ සිත ඒ වගේ බොහොම පිවිතුරු නිර්මල සිතක් බවට පත් වෙනවා නිවන් දුටු සිතේ තියෙන ස්වභාවය තමයි මේ ශාන්ත ස්වභාවය කියලා කිව්වේ ඒකයි එහෙමයි එහෙමයි ඒ ශාන්ත ස්වභාවයට පත් වෙනවා කියන එක. ඒ කියන්නේ දැන් කෙලෙසුන් හිත තුළ ක්‍රියාත්මක වෙන්න වෙන හිත හැමතිස්සෙම අපි හැමෝම පැහැදිලි කරපු විදිහට වියවුල් සහගතයි, කලබල සහගතයි. අරමුණු පස්සේ දුවමින් හිතේ රාග ආදී ක්ලේශ ධර්ම ඇවිස්සලා හිත අවසල දානවා. අන්නේ ඇවිස්සිච්ච ස්වභාවය සංසිඳෙනවා, තුනී වෙල යනවා, සමනය වෙලා යනවා, ශාන්ත වෙනවා. අර කෙලෙස් යටපත් වෙන්න යටපත් වෙන්න. එතකොට නිවන තුල වෙන්නේ කෙලෙස් සංසිඳී යාම එහෙම නැත්නම් කෙලෙස් මූලෝත්පාටනය වෙන්නේ. එහෙම කෙලෙස් මුලින්ම ගැලවී ගිය හිතේ තියෙන ශාන්ත ස්වභාවය තමයි එහිදී අවධානය කරන්න. ඒතකොට කෙලෙසුන්ගෙන් මිදුන හිතක තියෙන ශාන්තවත්කම මෙපමණයි කියලා කවුරු හරි කෙනෙක් දන්නවනම් අන්න ඒ ශාන්ත භාවයේ හිත අලවාගෙන වාසය කරනවා. එතකොට එහෙම වාසය කරනකොට එයාගේ හිතේ යම් කිසි එයාගේ කායික පීඩාවන් තුල හිතේ යම් කිසි දුක් වේදනාවල් ඇති වෙන ස්වභාවයක් තියෙනවා නම් අන්න ඒව සමනය කරගන්න අර ශාන්ත භාවය උපකාර වෙනවා. ඒ කියන්නේ ලොකු සැපය හමුවේ අර පොඩි පොඩි දේවල් යටපත් කරන්න හැකියාව තියෙනවා. අපි හන්නේ සංයුත්ත නිකායේ සෝතාපට්ටි සංයුත්තේ තියෙන අපේ හනේ සූත්‍ර දේශනාවක් ගිලාන සූත්‍රය කියලා. එහිදී මහානාම ශාක්‍ය රජුරෝ විමසනවා මේ ගිලන් වෙච්ච නුවණ තියෙන උපාසකෙක් ගාවට ඇවිල්ලා කොහොමද නුවණ තියෙන උපාසකේ ගිලන් වෙච්ච කෙනෙකුගේ හිත හදන්නේ කියලා. එහිදීත් ඔය හිත හදන ආශ්වාස ආශ්වසනීය කාරණා ගැන සඳහන් කරලා සඳහන් කරනවා අපි හන්නේ මේ මේ මේ කාම ලෝකයේ තියෙන මේ කාම සම්පත් වලට වැඩිය ලොකු සම්පත් තියෙනවා දිව්‍ය ලෝකයේ. ඒ කියන්නේ මානුෂීය කාම සම්පත් වලට දිව්‍යමය කාම සම්පත් වැඩි. ඒ කියන්නේ එහි හිත පිහිටවන්නේ. ඒතර එහි හිත පිහිටවන එක නම් මේ මේ කාම සම්පත් අතහරින්න මනස හදා ගන්නවා. එහෙමම ගිහින් බ්‍රහ්ම ලෝකයේ දක්වාම ගිහින් අපි හඳුන් බ්‍රහ්ම ලෝකයේ තියෙන සපත් අනිත්‍යයි දුකයි කියලා හිතන්න කියලා කියනවා. එතකොට එහෙම හිතනකොට අර අර සියල්ල අතහරින්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ වාගේ දැන් නිවන පරම සපය විදිහට දක්වලා ඒ පරම සපය හමුවේ මේ අපි විඳින මේ අනිත් අනිත් වේදනාවල් తాවකාලිකයි කියලා තේරුම් ගත්තොත් අර දුක් වේදනාව උනත් සමනය කරගන්න පුළුවන්කම තියෙන නිසා නේද මේ විදිහේ ඉගැන්වීමක් කරලා පැහැදිලිවම සානත් එක්ක ඉතින් ඇත්තටම මේ ලෝකයේ තියෙන මහා උතුම්ම සැපය. එහෙමයි. එතකොට ඒතම් පණීතං කියලා කියන්නේ මොකද අපි හන්නේ? සාමාන්‍යයෙන් ඒතම් පණීතං කියලා කියන්නේ ඇත්තටම ප්‍රණීතයි කියන එක. දැන් රහයි කියන එකද? රහයි කියන එක ඇත්තටම ප්‍රණීතයි කියන්නේ. එහෙම එහෙම. එතකොට සාමාන්‍යයෙන් දැන් මෙතන අපි තේරුම් ගන්න ඕන දැන් අටුවාවේ තියෙන විදිහට ඇත්තටම අනේතං කියලා කියන්නේ දැන් නිවන් සැප විඳිනවා කියලා කියන රහතන් වහන්සේලා නිරෝධ සමාපත්තියට සමවදිනවා. දැන් අට සමාපත්තිලාභී මහරහතන් වහන්සේලා උන්වහන්සේලා මේ නිවන් සැප විඳිනවා. ඒ නිවන් සැප විඳීම තමයි නිරෝධ සමාපත්තිය කියලා කියන්නේ. එහෙම. දින හතක් උන්වහන්සේලාට මේ කයයි හිතයි නොදැනී උන්වහන්සේලා ඉන්නවා. එහෙම. ඒත් අතරම බලන්න දැන් රහතන් වහන්සේ නමකට උනත් ස්වාමීන් වහන්සේ ඒකට සංඥා වේදිත නිරෝධය කියලා කියනවා. සංඥා වේදනා දෙක නිරුද්ධ කරනවා. නිරුද්ධ කරනවා. එතකොට දැන් බලන්න උන්වහන්සේට උනත් දැන් අපිටම රහතන් වහන්සේට උදරාබාධයක් බඩේ අමාරුවක්. උන්වහන්සේට චරියුත් මහ රහතන් වහන්සේට උදරාබාධයක් තිබුණා. ඒ කාලවලට ඉතින් ඕන කෙනෙක් චරියුත් මහ රහතන් වහන්සේට අපහසුතාවයක් තිබුණා. හැබැයි උන්වහන්සේකෙන් ඉතින් කර්ම රැස් වෙන්නේ නැහැ උන්වහන්සේට. නමුත් ශාරීරික වශයෙන් උන්වහන්සේට වේදනාව දැනෙනවා. දැනෙනවා. එහෙමයි. එතකොට සාන්නක ඒ වගේ ඒ ඒ ස්වාමීන් වහන්සේලා මේ රහතන් වහන්සේලා අත්සාපත්තිලාභී මහරහතන් වහන්සේලා ඒ නිවන් සැපදෙන සානසිකම ප්‍රණීතයි කියන එකතරම ඒ ඒ ඒ සාන්දෘෂ්ටික වශයෙන්ම Taman ලබාගත්ත ඒ නිවන ඒ නිවන් සැපේ විඳීම තමයි අත්‍තර මේ ප්‍රණීතයි කියලා අටුවාවේ පෙන්වලා තියෙන මේ කෙලින්ම මේ Nirodha Samapattiය. එතකොට රහතන් වහන්සේ නමක් ඉතින් ඇත්තටම ඒ නිරෝධ සමාපත්තියට සමවැදිලා උන්වහන්සේ නිවන් සැප වින්දනය කිරීම උදෙසා තමයි බුදුරජාණන් වහන්සේ ඔය වචනේ පාවිච්චි කරලා දැන් අපි හන්නේ ඔය ඒ විදිහේ විග්‍රහ කරනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් එතකොට අනිත් වෙලාවට නිවන් සැප නැද්ද කියලා රහතන් වහන්සේ. නෑ සම්මත අනිත් වෙලාවට නිවන් සැප තියෙනවා. එහෙම. ඇත්තටම අනිත් වෙලාවට දැන් මොකද උන්වහන්සේට මේ ලෝකයේ නිවනේම තියෙන එක්තරා විදිහක සැපයක්ද කියලා එහෙම කියන්න පුළුවන්ද? එහෙම කියන්න බෑ මෙහෙමයි. දැන් නිවනේ තියෙන සාන්ත සැපය තියෙනවා. විරාගික භව කියලා කියන්නේ තරම් එතන ආය කතා කරන්න දෙයක් නැහැ. ඒතර ඒකාන්තයෙන් සැපේ තියෙනවා. එහෙමයි. නමුත් සමහත් උන්වහන්සේටත් මේ පංච පංචස්කන්ධයක් පංච උපාදානස්කන්ධයක් නෙවෙයි පංචස්කන්ධයක් පරිහරණය කිරීම මහා කරදරයක්. ඉතින් මේක ඔක්කොම මේ කෙලෙස් බිඳුවක්වත් නැති හිතක් පවත්වන කෙනෙකුට මේ නිකම් මේ මේ අසුබ එන් යුක්ත මේ ශරීර කූඩුවක් පරිහරණය කිරීම මහ දුක් කියන දුකක් නෙවෙයි එහෙම ඒකක් එක්තරා මේ කරදරයක් වගේ කියන්නේ ආසාවක් නැති කෙනෙකුට වාහනය මේ කරේ ගැහුවා වගේ වැඩක් වැඩක් අපි කවුරු නඩත්තු කරන්න ඕන, තෙල් ගහන්න ඕන, ලයිසන් ඉන්ෂුරන්ස් කරන්න ඕන. ඒව හරිම පීඩාකාරී වැඩක්. ඕනත් නෑ. නමුත් මේක තියෙන හින්දා නඩත්තු කරන්නත් වෙනවා. වෙනවා. වෙනවා වගේ. එතකොට අන්න ඒ වගේ එතකොට උන්වහන්සේලා බලන්න තින් අර හිතක් කයක් නොදැනි දැන් අතර රූපස්කන්ධයක් දැන් උන්වහන්සේට දැනෙන්නේ නැහැ නේද දෙන අපේ ඒකෙන් රහතන් වහන්සේ නිරෝධ සමාපත්තියට සමවදින්නේ එතකොට සාන්නත එතනදී අර නිවන් සැප වින්දනය කිරීම කියන අනිත් වෙලාවට නිවන් සැපේ වින්දනය කිරීමක් නොකරනවා කියන එක නෙවෙයි ඒ මානසික සුවය තියෙනවා ඒකාන්ත වශයෙන් ඒකාන්තයෙන්ම කායිකව ඇති වෙන යම් යම් පීඩාකාරී ස්වභාවයන් සංසිඳුවා ගැනීම සඳහා සංසිඳුවා ගැනීම. දැන් හිත දැනෙන්නේ නැහැ, කය දැනෙන්නේ නැහැ. තුන්වහන්සේලා ඒක මේ පුදුමාකාර සැපයක්. ඉතින් නියෝ සමාපත්තිය කියලා කියන්නේ. එතකොට ඉතින් ඒක මේ දැන් අපි යන්නේ දැන් ඒ මාතෘකාවට ආපු නිසා මම විමසන්නේ නිරෝධ සමාපත්තියට සමවැදිච්ච කෙනෙක්ට දැනෙන මේ හැඟීම් මොන වගේද අපි හන්නේ? ඇත්තටම සමහරු කියනනේ කම් මැරුණා වගේ කියලා. ඔව්. ඇත්තටම එහෙමද ගිනි තිව් ඇල්ලුවට දැනෙන්නේ නැහැ, ගිනි තිව්වට පිච්චෙන්නේ නැහැ. ඔය ආදී වශයෙන් කතා නැතකලපු ධර්මතාවයක්. ඒක ඇත්තටම මොනම විදිහකට ඒ රහතන් වහන්සේ නමක් නිරෝධ සමාපත්තියට සම්බන්ධ වෙන්න කලින් උන්වහන්සේ බලනවා මගේ ආංශ තියනවාද? දැන් දවස් 7කට වඩා ආංශ නැත්තම් උන්වහන්සේ කවදාවත් නිරෝධ සමාපත්තිය සම්බන්ධින්නේ නැහැ. එහෙමයි. ඇයි ඒ කියන්නේ මොකද ඒ එහෙම මොකද නිරෝධ සමාපත්තියට සමවැදුනොත් උන්වහන්සේ පිරිනුවන් පාන්නෙත් නැහැ. ඒ තරම් එහෙම. ඒ දෙකෙන් නැගී සිටින මෙන් පස්සේ තමයි පිරිනුවන් පාන්නේ. ඒක දැන් අපි අහලා තියෙනවා. දැන් සමහර ගිනි තිබ්බත් ඇත්තටම මේ කෙනෙකුට ගිනි ගන්නේ නැහැ. මොකද ඒක මහා පුදුම ඒ අදිෂ්ඨාන බලයක් අදිෂ්ඨාන බලයක්. එතකොට සාමාන්‍යයෙන් ඒ නිවන් සැපේ විඳිනකොට එහෙම උපද්‍රව වෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම ඒ වෙලාවට දැන් අර මරුණා වගේ කෙනෙකුටත් වඩා ඇත්තටම කිසිම දෙයක් උන්වහන්සේට දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ මූලිකවද මේ නිරෝධ සමාපත්තිය කියන එක හඳුන්වනකොටම කියනවා නැපැන සංඥා වේදිත නිරෝධය. සංඥා වේදිත. සංඥා වේදනා දෙක තමයි මූලිකව නිරුද්ධ කරන්නේ. නිරුද්ධ කරන්නේ. එතකොට හඳුනා ගැනීම දැන ගැනීම කියන එක වේදනාවල් ඒ අවස්ථාවේදී ක්‍රම දැක්සන පංචස්කන්ධයක් පවතිනකොට සංඥාවයි වේදනාවයි නැහැ කියන්නේ හිතා ගන්න බෑනේ. එහෙමයි. සාමාන්‍ය මොනම අවස්ථාවකවත් පංචස්කන්ධය ගැන විස්තර කරනකොට වේදනාවක් නැති අවස්ථාවක් නැත. එහෙමයි. ඒක පංචස්කන්ධයක් ගැන නම් කතා කරන්නවත් බෑ. එහෙමයි. ඒක හඳුනා ගැනීමක් නැතුව මේ ගමන කොහොමද මේවා සම්බන්ධ? දැන් යම් තාක් දුරට මෙහෙම කිව්වොත් එකක් නෙවෙයි. සිහි විසක් මේ කරපු අවස්ථාවක් වගේ වෙනත් පුළුවන්. ඒ වගේ ඉතින් ඇත්තට මේක ඉතින් ඉඳලම තමයි හරියටම මේක තේරුම් ගන්න තියෙන්නේ. නමුත් සාමාන්‍ය සංඥාවයි වේදනාවයි අයින් කරලා තුන් මහන්සේගේ හිත ඉතින් කියන්නේ හිතේ කිසිම දෙයක් මේ හිත මේ ක්‍රියාත්මක වීමක් නැහැ. එහෙම ක්‍රියාත්මක වීමක් නැහැ. ඉතින් පුදුමාකාර මේ සමාධියක්. අස්වාස ප්‍රස්වාස සම්බන්ධයෙන් ගත්තොත් කොහොමද? අස්වාස ප්‍රස්වාස සමනත ඒක උනත් උනහකට දැනෙන්නේ නැහැ. මොකද දැන් සාමාන්‍යයෙන් ගොඩක් අය රැවටෙනවා මේ මැරිලයි කියලා. බලනකොට මේ අර අස්වාස කාය සංඛාර වශයෙන් ගන්න අස්වාස ප්‍රස්වාස ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා. ඇත්තටම සම්මත. ඒ කියන්නේ ඒක ක්‍රියාත්මක වෙන්නේ නැද්ද? එහෙම නැත්නම් ඒ මට්ටමටම තුනී වෙලාද? ඒ මට්ටමටම තුනී වෙලා. දැන් සාමාන්‍යයෙන් දැන් හොඳට භාවනාව ප්‍රගුණ කරලා කරලා කාලයක් හොඳට විපස්සනා වඩලා සමාධිය හොඳට සිරුම් වෙච්ච අයට ඇත්තටම සාන්ත කිසි දෙයක් බොහොම දැන් හුස්ම රැල්ල දැනෙන්නෙම නැතු වෙනවා. කියන්නේ ඒ තරමට හිත සිරුම් වෙලා අර තියෙන කෙලෙස් අඩු වෙලා. ඒ කියන්නේ අපි හන්නේ දැනෙන්නේ නැතිවීම එකක් හුස්ම ගන්න හෙලන එක එකක් නේ. ඇත්තටම දැන් මෙතනදී සම්හත් හුස්ම ගැනීම හෙලීමක් මේ බොහොම සියුම් වශයෙන් සිද්ධ වෙන්නේ. එහෙමයි. ඒතරම්ම මේ සියුම් වීගෙන නිරෝධ සමාපතියට සමවදින කෙනාගේ ඒවට කාය සංඛාර කියන වචනයත් පාවිච්චි වෙනවා. ඒවා සංසිඳිලා. එතකොට ඒ තුල තියෙන ලොකු ප්‍රණීත වූ සුවයක් සැපයක් කියන එකයි අදහස් කරන්නේ. ඒක පැහැදිලිව මේ වචනේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ මහා ප්‍රණීත සැපයක්. ඒ කියන්නේ අර සාන්තයි ඊට වඩා තව ටිකක් උසස් කළා ප්‍රණීතයි. එහෙමයි. ඒතකොට එහෙම කියනකොට නිකන් ඒ ප්‍රණීත වූ දේ ලබා ගැනීම සඳහා කෙනෙකුගේ සිත පෙළඹවීමක්. අන්න හරි දැන් සංඥාකේ ඒක මතක් කරා. දැන් අපි මේ සංඥා ගැන කතා කරන්නේ. ඇත්තට දැන් මේ ශාන්ත ස්වභාවය දැන් මේ කෙලෙස් 1000ක් නැති මහා ප්‍රණීත ස්වභාවය ගැන අපි නිතර නිතර කතා කරනකොට සිහි කරග සිහි කරනකොට ඒවා හඳුනා ගන්නකොට ඇත්තම ඕනම කෙනෙකුට ඒ ප්‍රණීත ස්වභාවයේ ඒ යම් තාක් දුරට ස්පර්ශ කරන්න හිත පෙළඹෙනවා. එහෙම. ඊට පස්සේ අපි හන්නේ සබ්බ සංඛාර සමතෝ කියන වචනේ විග්‍රහ කරනවා මේ නිවන. ඔව්. ඇත්තටම සාන සබ්බ සංඛාර සමතෝ කියලා කියන්නේ සියලු සංස්කාරයන්ගේ සංසිඳීම. එහෙමයි. ඒතකොට දැන් මේ සියලු සංස්කාරයන්ගේ සංසිඳීම කියලා කිව්වහම සානහ දැන් බලන්න අපි දැන් පුතග්ජන සත්වයා සාමාන්‍යයෙන් සැප විඳින්න හරි කැමතියි. එහෙම. ඒතර සැප විඳින්න තමයි හැමදේම කරන්නේ. ඉතින් සැප ලැබෙන ස්ථාන හයක් තියෙනවා. ඉතින් ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන් ඊළඟට මේ කයෙන්, සිතින් ඉතින් සැප විඳිනවා. සැප විඳින්න තමයි ඉතින් හරීම මේ කරන හැම දෙයක්ම කරන්නේ සැපේ බලාපොරොත්තු හැබැයි සාමාන්‍යයෙන් සැප බලාපොරොත්තු වුණාට සැප විඳින්න සාමාන්‍යයෙන් නිකන් හම්බෙන්නේ නැහනේ. සැප විඳින්න ඉතින් මොනවා හරි මහන්සි වෙන්න ඕන. එතකොට ආස්වාදයක් ලබනද අපි ඒ වෙනුවෙන් ආදීනවයක් පුදුම ආදීනවයක් විඳිනවා. එතකොට අපි මේ ආයතන හරහා යම්කිසි සැපයක් විඳින්න පුදුම විදිහට මහන්සි වෙනවනේ දැන් අපි දැන් ගයක් ඕන නම් ගේ හදා ගන්න ඕනේ. ඉතින් ඒකට සාමාන්‍යයෙන් වැල්ලි කැටේ ඉඳලා තමන් හම්බ කරපු සල්ලි ඉතින් ඔයා ඒවට මහන්සි වෙන්න එපා. ඊළඟට වාහනයක් ඕන නම් ඉතින් වාහනේ ගත්තාම අර සාමාන්‍යයෙන් ඉතල මතක් කරා වගේ ඉතින් වාහනයක් ගත්තාම ඒකේ හැමදේම ඉතින් ඉන්ෂුරන්ස් ගෙවන්න ඕන ඊළඟට තෙල් බලන්න ඕන තෙල් ගහන්න ඕන ටයර් බලන්න ඕන එතකොට ඒක දැන් එක පුංචි ඩ්‍රයිවර්ට පඩි ගෙවන්න ඩ්‍රයිවර්ට පඩි ගෙවන්න ඕන ඉතින් ඒවා බලපුවාම ඊළඟට අනතුරක් වුණාම තවත් ප්‍රශ්න වලට මුහුණ දෙන්න ඕන එතකොට සංස් ස්පීඩ් ගියාම දඩ ගෙවන්න ඕන දඩ ගෙවන්න ඕන එතකොට සංස් බලන්න දැන් මේ වගේ දර පුංචි සැපයක් වෙනින් කොච්චර මහා කැපකිරීමක් විඳිනවද එහෙම එතකොට සංස්නාත අන්න එතකොට දැන් මෙතන කියන්නේ රහතන් වහන්සේට එහෙම කරදරයක් නැහැ. සබ්බ සංකාර සමතුන් වහන්සේ සියලු සංස්කාර සංසිඳවලා තියෙනවා. දැන් සත්‍යන කෙනෙකුට ඔය විඳින සැපේ වෙනුවෙන් ඒකට ඉතින් යොදන පරිශ්‍රමයේ ගත්තොත් අපි දැන් සාමාන්‍ය ජීවිතයේ කවුරු හරි ගත්තොත් එහෙම සාමාන්‍යක බලන්න ඒ දෛනික සංස්කාර කියන වචෙන් අදහස් කරන්නේ ඒ ඒ ඒ ක්‍රියාකාරකම් ඒ ක්‍රියාකාරකම් ඇත්තටම ඒක තමයි සංස අටුවාවේ පැහැදිලි වෙන්නේ. එහෙනම් ඒ කියන්නේ ජීවිතේ පවත්වා ගැනීම සඳහා දරන ලබන ප්‍රයත්නයන් කියන එකද අපි හන්නේ. ඔව් ඒ ඒ ඇත්තටම ජීවිතේ දැන් එතකොට එතන පංච උපාදාන ස්කන්ධ දුකම තියෙනවා. පැහැදිලිවම. පංච උපාදාන ස්කන්ධ දුකම තියෙනවා. මම මේ කාටත් සරලව තේරෙන දෙයක් කිව්වේ. එතකොට සාමාන්‍යයෙන් දැන් ඒ වෙනුවෙන් අපිට සැප නිකන් ලැබෙන්නේ නැහැ. ඒ සැප වෙනුවෙන් අපි විශාල පරිශ්‍රමයක් කරන්න ඕනේ. ඒ පරිශ්‍රමය තමයි ඇත්තටම මෙතන මේ සියලු සබ්බ සංකාර සමතු කියන්නේ මේ ඔය රූප වේදනා සංඥා සංකාර ඉතින් ඔක සම්බන්ධයිනේ. ඉතින් ඔය කියන වේදනා ඔය හැමදේම හඳුනාගෙන හැම දෙයකටම අපි සුඛ පැත්ත තමයි කැමති. ඒ සැප පැත්ත විඳිනකොට අපි සෑහෙන පීඩාවකටපත් වෙනවා. ඉතින් රහතන් වහන්සේට මේ කියන කිසිම ගැටලුවක් නැහැ. ඒක තමයි සබ්බ සංඛාර සමතෝ ඉතින් මේ ප්‍රනීත සැපේට ගියාම ඒ සැපේ ලබා ගත්තට පස්සේ ඔය කියන කරදර නැහැ. දැන් මම අපි දැන් සැපයක් බලාපොරොත්තු වෙන ස්වාමීන් මොනක් තරම් වෙහෙසක් විඳිනවා. එහෙමයි. ඒතර දැන් අපේනට ගියාම එහෙම වෙහෙසක් නැහැ. ඒකයි අර කියන්නේ අර සංස්කාරවල සංසිඳීම. අපේ හරි තව ටිකක් විතර ගැඹුරු දැන් ඊටාම සරලව අපේ හරඹර ඕන කෙනෙකුට තේරෙන විදිහට විග්‍රහ කළා. ටිකක් විතර මේක ගැඹුරු විදිහට විශ්ලේෂණය කරගත්තොත් අපි හඳුනන්නේ සංඛාර කියලා කියන වචනේ ගත්තොත් සකස් කිරීම විපාක පිණිස කර්ම සකස් කිරීම කියන එක ගත්තොත් ලෝභ ద్వේෂ මෝහ කියන අකුසල මූලයන් සහිතව සිතින් කයින් වචනෙන් කරනු ලබන ක්‍රියාකාරකම් ගන්න පුළුවන්. එතකොට දැන් අපි කයින් කරන ක්‍රියාකාරකමක් තමයි ඇහැට පේන රූප බලන එක. අපි හඳුරු මතක් කළා වගේ. ඊට පස්සේ කනට ඇහෙන ශබ්ද අහනවා, නහයට දැනෙන ගඳ සුවඳ ආග්‍රහණය කරන ඉන්ද්‍රිය ගෝචර, ඉන්ද්‍රියන්ට ගෝචර වෙන අරමුණු පරිහරණය කරනවා. මෙන්න මේ අරමුණු පරිහරණය කරන්න යාම තුළ හිතේ ලෝභ, ද්වේෂ, මෝහ ආදී අකුසලයන් ඇති වෙන්න පුළුවන්. අන්න ඒවා තමයි සංඛාර කියලා කියන්නේ. එතකොට ඒ අකුසලයන් ඇති නොවෙන් වෙන්නට නොදී ඉන්ද්‍රිය ගෝචර අරමුණු පරිහරණය කිරීම තුළ හිතේ ඇති වෙන යම් කිසි සංසිඳීමක් කියන එක ගන්න පුළුවන් අපි. ඔව් ඇත්තටම සාමාන්‍යයෙන් දැන් ශාන්තිහන්සේ ඔය දැන් පැහැදිලි කරන දේ ඊළඟ වචන වලින් ඇත්තටම විස්තර වෙනවා. එහෙමයි. ඒකයි මම දැන් මෙතන ශබ්ද සංඛාර සමතෝකයේ කියකින් ඇත්තටම පෙන්වන්නේ ওই ටික. එහෙමයි. ඒතර ශාන්තිහන්සේ විග්‍රහ කරපු දේ පැහැදිලි කරපු දේ ඇත්තටම මේක පැහැදිලි. ඒකේ කතා දෙකක් තියෙනවා. සංඛාර කියන වචනයත් එක්ක හේතුනේ සංකෝ. ඒ ගැන සම්හත ඉදිරියේදී ඔය නිවන විස්තර කරලා තියෙන වචනවලදී අපිට දැන් ඉදිරියේ දැනගන්න පුළුවන් වෙයි. අපි ඊළඟට අපි සාකච්ඡාවට ගත්තොත් සබ්බූ පදිපටි නිස්සං. නිස්සංගෝ. අනේ එතනදී ශ්‍රාවණාංශයේ දැන් මතක් කරපු දේ පැහැදිලිවම ඉස්මතු වෙනවා. එහෙමයි. ඉතින් ශ්‍රාවණාංශ කීප එක ඒකාන්තයෙන්ම හරි. එතනදී ඒක මතු වෙනවා. දැන් සබ්බූ පදි පටිනිස්සංගෝ. ඒතර සියලුම උපදී. එහෙම. අතහරිනවා. එහෙම. එතකොට අපිට සානස මෙතන සියලුම උපදීන් අතහැරීම අතහැරෙනවා අතහරිනවා කියලා කියන එක අපි ගත්තාම සානස දැන් උපදී අපිට මෙතනදී කොටස් හතරකට ගන්න පුළුවන්. එහෙම. ඒ උපදී කොටස් හතරකට දැන් කාම උපදී. එහෙම. ඊළඟට කන්ද උපදී. අபிසංකාර උපදී. ඒ වගේම කිලේශ උපදී. එහෙම. එතකොට සාස උපදි කියලා කියන්නේ උපද්ද්‍රවනේ. එතකොට දැන් කාම උපදි කියලා කියන්නේ අත්‍තරම කාමය කියලා කියන්නේ මහා උපද්ද්‍රවයක්. ඒකේ පුදුම දැන් අපි දැන් ධර්ම දේශනාවක් ඇසීම තුළින් අද ධර්මයේ කතා කරන යුගයක් නිසා අපි බොහෝ පින්නතුලා දන්නවා මේ කාමය කියන්නේ මහා උපද්ද්‍රවයක්. එහෙම. ඒ පිළිබඳව ඕනතරම් පින්නතුල්ලා කරුණ දන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේක හරියට මස් කට්ටක් වගේ. මේක ගන්න දෙයක් නෑ. මේක ඇති දෙයක් නෑ. මේක හැබැයි මේ මස්කත්තේ බල්ලා බල්ලට මේක හම්බුනහම බල්ලා මේක අතහරින්න. ඒ වගේ තමයි මේ පුතර්ජනයාට මේකෙන් ලැබෙන දේකුත් නෑ. නමුත් අතහරින්නේ නැහැ. එහෙම. ඊළඟට උන්වහන්සේ මේ කාම විස්තර කරනවා. මේක සිහිනයක් වගේ. දැන් අපි සිහින දැකලා තියෙනවා. සිහින දැක්කහම ඉතින් සාමනාසේ ඉතින් ඒක සිහිනේ සැබෑවක් නෙවෙයිනේ. එතකොට ඉතින් සිහිනයක් වගේ තමයි දැන් අද අපි අද උදේ දැකපු දේ දැන් මේ වෙනකොට සිහිනයක්. ඊයේ කාපු කෑම අද මේ වෙනකොට සිහිනයක්. එතකොට ඕනම සැපයක් විඳපු දේ සිහිනයක්. එතන බුදුරජාණන් වහන්සේ මේ කාමය ඒ වගේ බොහෝම ලාමක දෙයක් හැටියට දේශනා කරලා තියෙනවා. එතකොට මේ කාමය නිසා සාමනහත පුදුම උපද්‍රව වලට. අද අපි සමාජය ගත්තොත් දැන් බලන්න මේ කාමය නිසා මොන තරම් උපද්‍රව වලට මිනිස්සු ලක් වෙනවද? බහුතරයක් ඉතින් උපද්‍රව වලට ලක් වෙන්නේම කාමය නිසා. මේ නිසා දැන් සමහරවිට ජීවිත හානි වෙනවා මේ අයිතු කාමය නිසා. එහෙම. එහෙමනම් මේ කාමෝපදී කියන්නේ කාමෝපදී. එහෙම. එතකොට මේ තියෙන කාම උපදියක් රහතන් වහන්සේට නම් උන්වහන්සේ ඒක අතහැරලා ඉවරයි. ඒක බලන්න මේ කියන මහා ගින්නකින් උන්වහන්සේ නිදහස්. එහෙම. කාම උපදී. ඒතර ඒ නිසා තමයි මේවා නිතරම අර සංඥාවෙන් මේ දැනගන්න කියන්නේ. ඊළඟට සම්බන්ධ කන්ද උපදී. කන්ද උපදී කියලා කිව්වහම එතන මේ පංචස්කන්ධය. එතකොට දැන් පංචස්කන්ධයේ කොහොමද රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංචස්කන්ධය නිසා සාමනහත මොන තරම් අපි දුකකට බහදෙන වෙනවද? දැන් බලන්න මේ අර මේ අපි මූලික වශයෙන් ගත්තොත් මේ සියලු දුක් කරදර සංකිට්ඨේන පංච පාදානස්කන්ධා දුක්ඛා කියන මේ දේශනාව අනුව ඉතින් මේ සියලුම දරමර වලට සියලුම ප්‍රශ්න වලට මොනවද පංච පාදානස්කන්ධේ දැන් බලන්න ಜಾති ಜಾති නිසා අපි කොච්චර විපදිච්ච නිසා කොච්චර දුක් විඩාවලට ලක් වෙනවද ඊළඟට සම ජරාවටපත් වෙනකොට දැන් බලන්න වයසට යනකොට කවුද සැපසේ ඉන්නේ පුදුම දුකක් විඳිනවා ව්‍යාධීටපත් ලෙඩ වෙනකොට කොච්චර මිනිස්සු ඒ වෙන්නේ ඒ නිසා කම්පාවටපත් වෙනවද ඊළඟට මරණය කියන එකට සාමාන්‍ය මුන්න තරම් දුක්ඛිත සත්‍යෙක් වුණත් නැරෙන්න කැමති නෑනේ දැන් සාමාන්‍ය ත්‍රිසංගත සතෙක්වත් මොන අපායක නිර සතෙක්වත් ඒක තමයි පුදුම වැඩේ මොන දුකක් වින්දත් සාමාන්‍යව තමන් මැරෙන්න කැමති නැහැ ජීවිතුකාම අමරිතුකාම කියලා කියනවා තියෙනවනේ එහෙනම් ජීවත් වෙන්න කැමති මැරෙන්න අකමැති මැරෙන්න අකමැති එතකොට සාමාන්‍යව බලන්න දැන් ඒතර මරණය මහ දුකක් ඊළඟට ශෝක ඇති වෙනවා වැළපීම් ඇති වෙනවා නොයෙක් දුම්නස් ඇති වෙනවා ඉතින් ඊළඟට අප්‍රිය අය සම්බන්ධ වීම නිසා දුක් ඇති වෙනවා ප්‍රියයන්ගෙන් වෙන්වීම නිසා මහා දුක් හට ගන්නවා අපි ඒක පැහැදිලි කරන්නේ පංචස්කන්ධයේ උපාදානය කිරීම නිසා ඒක මහා කරදරයක් ව්‍යසනයක් කියලා කියන්නේ ව්‍යසනයක් කියලා කියන එක. ඒකට ඒ ව්‍යසනයේ ස්වාමීන් වහන්සේ මහා රහතන් වහන්සේ නමකට නෑ. එහෙම. රහතන් වහන්සේ පංචස්කන්ධේ අතහැරලා තියෙන උන්වහන්සේ පංච උපාදානස්කන්ධ. ඔව්. පංච උපාදානස්කන්ධේ උන්වහන්සේ අතල උන්වහන්සේ තියෙන අතර පංචස්කන්ධේ පමණයි. එහෙමයි. එතකොට දැන් බලන්න දැන් අපිට දැන් මේ කියන ඒක ස්කන්ධ උපදී ස්කන්ධ උපදී කියන ස්කන්ධ උපදී අතරම මේ කියන ඒ උපද්ද්‍ර වලින් උන්වහන්සේ නිදහස් එහෙම ඊළඟට ස්වාමීන් වහන්සේ අபிසංඛාර උපදී එහෙම අபிසංඛාර උපදී කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් <clears throat> තියෙනවානේ පුඤ්ඤාභිසංඛාර අපුඤ්ඤාභිසංඛාර ආනිජාභිසංඛාර කියලා මේ සංඛාර කොටස් තුනක් එහෙමයි එතකොට දැන් බලන්න සාමනාත දැන් සාමාන්‍ය පුතත්ජනයා පුණ්‍යාභි සංකාර පින්. මේ කුසල් රැස් කරලා ඉතින් නිවන අරමුණු කරන්නේ නැතුව කුසල් රැස් කරගෙන ඉතින්වත් භවයේ ඉතින් ගොඩක් දික් වෙනවා. ඒ කියන්නේ මතු විපාක බලාපොරොත්තුෙන් කරන හොඳ ක්‍රියාවක්. හොඳ ක්‍රියාවක්. ඉතින් මම මේ කියන්නේ කුසල් කරන්න එපා කියලා නේද? නමුත් දැන් අපි හිතමු දැන් නිවනක් කෙලින්ම දැන් කියන්නේ කුසලයක් කරනකොට නිවන අපේක්ෂා කරගෙන අනේ මේ රාග දේශ මොහ ආදී මේ දන් දෙනෙක් අනේ මගේ මේ රාගේ ලෝභේ නැතිකරන්න පිණිස මේ උපකාර වේවා කියලා අපි නිවනම ඉලක්ක කරගෙන දන් දෙනවනේ ඒක නිවනට උපකාර වෙනවා. එහෙම නැතුව අනේ මට මේ දීම තුලින් මට මේ මේ දේවල් ලැබෙන්න ඕන මේ මේ දේවල් මට ලැබේවා කිසිම දුකක් නොවේවා කියන එක ප්‍රාර්ථනාවක් එක්ක අපි ඔය දෙනවා කියලා කියන්නේ අපි හිතන ප්‍රාර්ථනාවට වැඩිය නිසි දැක්මක් නේද තියෙන්න ඕන. ඔව් නිසි දැක්ම මම කියන්නේ ඒක තමයි. එහෙමයි. දැන් එහෙම දැන් මේක මට මෙහෙම නිවනට උපකාර වේවා කියලා හිතනවටත් වැඩිය මම මෙන්න මේ විදිහට කළොත් මට නිවන සාක්ෂාත් කරගන්න පුළුවන් කියලා ඔව් සම්මාදී අවබෝධයම තමයි අවබෝධ එහෙම ඔව් එතකොට ඇත්තටම තින් මේ විරාගයට යන්නට දැන් අපි ඇත්තටම සානස ලෝභය ප්‍රාථමික වශයෙන් අපි දන් දීම පැහැදිලිවම ධර්මයේ තියෙනවනේ දන් දීම තුළින් සාමනහත ලෝභය යම් කිසි මට්ටමකට තුනේ කරගන්න පුළුවන්. එහෙමයි. එහෙමයි. එතකොට දැන් අපි මේ වගේ අපේක්ෂාවකින් මේ වගේ අවබෝධයකින් ඒ දන් දීම තුළ අපිට සසර දික් වෙන්නේ නැහැ. ඒකට පුණ්‍යාභි සංඛාර වලින් ඉතින් මේ සසර ඉතින් දික් වෙනවා. ඉතින් අපිට කියන්නේ ලෞකික අපේක්ෂාවන් සහිතව කරන ලබන හොඳ ක්‍රියා පුණ්‍යාභි සංඛාර කියනවා. පුණ්‍යාභි සංඛාර. සංඛාර. මේ අපුණ්‍යාභි සංඛාර කියන අකුසල. එතකොට ඉතින් අකුසල සිද්ධ වෙනවා. කෙනෙකුගේ අතින් මේ පුතත්ජන ලෝකයේ සාම හැමදාම කුසල් සිද්ධ වෙන්නේ නැහැ. අකුසල් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් හොඳ අසත්පුරු ශාස්ත්‍රයක් ධර්මයක් මුකුත් ලැබුණොත් නැදුම් නැත්නම් ඉතින් අකුසලම තමයි. එහෙම. එතකොට සාන්ත මේ පින්පව් කියන මේ දෙකට දෝලණය වෙවි තමයි මේ සසර ගමන යන්නේ. ඒකට ඒ අනකොට ඉතින් විඳින්න තියෙන දුක් විපාක, ඒ අතරතුර ස්වල්ප සැප විපාක, ඉතින් ඕවා විඳ විඳා ඒ ගමන යන්න තියෙනවා. ඉතින් ආනිජාමි සංකාර කියලා කියන්නේ ඇත්තටම දැන් ඔය මහග්ගත සිත්වල යෙදෙන ධ්‍යාන සිත්, ධ්‍යාන සිත්වල. එහෙම. එතකොට සාන්ත දැන් ඒවාත් ඉතින් ඇත්තටම සදාකාලික නෑනේ. එහෙමයි. එතකොට මේ කියන මේ පුඤ්ඤාවි සංඛාර අපුඤ්ඤාවි සංඛාර ආනෙජාවි සංඛාර කියන මේ කිසිම දෙයක් මේ ඒවා සසර දුක කරදර පිණිස පවතින ඒවා සසර දුක කරදර පිණිස පවතින හැබැයි මේ කිසිම කරදරයක් රහතන් වහන්සේට නැහැ. එහෙමයි. අන්න ඒ නිසා තමයි මෙතන මේ විදිහට හඳුන්වන්නේ සබ්බූපදී පටිවිස්සක් අபிසංකාර උපදී කියනවා අபிසංකාර උපදී එහෙමයි එතකොට අපි දැන් අපි සංකාර සංකේ අபிසංකාර දැන් අපි තුනක් ගැන උපදීන් තුනක් විස්තර කරා කාමූපදී කන්දෝපදී කන්දෝපදී අபிසංකාර අபிසංකාර උපදී නේද කිලේස උපදී ඊළඟට සන කිලේස උපදී එතකොට කිලේස උපදී කියලා කියන්නේ දැන් අත්‍තර මේ කිලස් කියන්නේ මහා කුණු ගොඩක් වගේනේ එතකොට දැන් බලන්න ඔය කියන අපි දැන් ඔය කියපු කෙලස් කියන ඒවා මොන තරම් කෙලෙස් ගොඩක් තියනවද මේ සියලුම කෙලෙස් ධර්මයන් රාග දේශ මෝහ ආදි කොට ඇති මේ අනේක විද 1500ක් පමණ කෙලෙස් ඉතින් මේ කියන කෙලෙස් ධර්ම සම්හංස ඒ වගේම පුදුම පීඩාවට අපිපත් වෙන්නේ පුදුම අසහනයට අපිපත් වෙන්නේ ඒ කියන කිසිම කරදරයක් උපද්ද්‍රවයක් කෙලෙස් වලින් නම් රහතන් වහන්සේට බිඳුවක්වත් ඇත්තේ නැහැ එතකොට මේ කියන කාම උපදී, කන්ද උපදී, අபிසංකාර උපදී, කෙලෙස් උපදී කියන මේ සියලු කරදර අතහැර දැමීම අතහැර යාම තමයි නිස්සග්ගය. මේ සියලු කරදර වලින් අයින් වීම අතහැරීම තමයි අபிසංකාර උපදී කියන්නේ. ඒ කරදර වලින් තොරව ලැබෙන මානසික සුවය ඒකාන්තයෙන් රහතන් වහන්සේ නිවන සාක්ෂාත් කරපු මහරහතන් වහන්සේ වින්දනය කරනවා. ඊළඟට අප හඳුරන්නේ මේ මේ විරාගය කියන වචනේ විග්‍රහ කරන තැන සඳහන් කරන තණ්හක්කයෝ විරාගෝ කියලා. ඔව්. අත්‍යන්ත සංක එතන පැහැදිලි කාටත් තණ්හක්කයෝ කියලා කියන්නේ සියලුම තෘෂ්ණාවන් 108ක් තෘෂ්ණාවන්. ඉතින් ඔය දැන් රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා ආදී කොට ඇති සියලුම තෘෂ්ණාවන්. සියලුම තෘෂ්ණාවන් නැති කරනකොට සාමනහංශ ඒ විරාගයට කාන්තෙන්පත් වෙනවා ඒකම නිවන නැත්තම් නිබ්බාණය හැටියට සඳහන් කරනවා. එහෙම ඒ කියන තෘෂ්ණාව, තණ්හාව සහ මුලින්ම ක්ෂය කරලා දෙන මූලෝත්පාඨණය කිරීමවත් මුලින් උගුලා දැමීම තුළ ඒ විරාගය සාක්ෂාත් කරගන්න පුළුවන්, නිවන සාක්ෂාත් කරගන්න පුළුවන් කියන අන්නේ හැඟීම කවුරු හරි කෙනෙක් ඇති කරගත්තා. ඒ සංඥාව කවුරු හරි කෙනෙක් ඇති කරගත්තොත් ඒට අවශ්‍ය කරන විදිහට තමන්ගේ මනස ගොඩනගා ගන්නවා. සරලව කිව්වොත් නිවන කියලා කියන්නේ මෙන්න මේ වාගේ එකක් කියලා කවුරු හරි හඳුනන තත්ත්ව. මේ වගේ සැප තියෙන තැනක්, ඒ සංසන්ද මේ වගේ ශාන්ත තැනක්, මේ වගේ ප්‍රණීත තැනක්, මේ වාගේ සියලුම සංස්කාරයන් සංසිඳුන තැනක්, ඒ වාගේම සියලු උපදීන් අතහැරපු තැනක්, තණ්හාව දුරු වෙන තැනක්, ඒ තුල මේ විදිහේ සුවයක් ලැබෙන තැනක් කියලා කවුරු හරි කෙනෙක් අඳුනගත්තොත්, තේරුම් ගත්තොත් ඒ තැනට යන්න අනිවාර්යෙන් කැමති වෙනවා. දැන් අපි කොහේ හරි තැනක මෙන්න අහවල් තැන හරියම ශාන්ත නිෂ්කලංක පරිසරයක් තියෙනවා. භාවනාවට උචිත තැනක් තියෙනවා. හොඳ වැඩසටහන් තියෙනවා. ආදි වශයෙන් හඳුනාගත්තාම දැනගත්තාම ඒ තැන සිල් සමාදන් වෙන්න, භාවනා කරන්න අපි එතන තෝරා ගන්නවා වගේ මේ නිවනෙහි තියෙන රසය නිවනෙහි තියෙන සුවය හඳුනාගත්ත කෙනා විරාග සංඥාව විදිහට වටහාගත්ත කෙනා ඒ නිවන ස්පර්ශ කරන නිවන සාක්ෂාත් කරගන්න වෑයම් කරනවා. අපි හඳුරන්නේ විරාග සංඥාව සහ නිරෝධ සංඥාව කියන දෙකම එකම වචන වලින් තමයි හඳුන්වලා තියෙන්නේ. වෙනස තියෙන්නේ තණ්හක්කයෝ විරාගෝ නිබ්බානං. එතන තණ්හක්කේ නිරෝධෝ නිබ්බානං කියලා. මොකද අපේ හාමුදුරනේ ඉන්නේ. ඒ වෙනස. ඇත්තටම සාමනස දැන් මෙතන අපේ ස්වාමීන් වහන්සේ සිහිපත් කරපු විදිහටම ගිරිමානන්ද සූත්‍රයේදී මේ විරාග සංඥාවත් නිරෝධ සංඥාවත් එකම වචන වලින් තමයි එකම බුද්ධ වචන වලින් බුද්ධ වචනෙන් තමයි පැහැදිලි වෙන්නේ. ඒකෙන් සම්තං ඒතම් පණිතං එදයන් සබ්ද සංකාර සමුතෝ සම්බුපදපටි නිස්සංකෝ සන්නක්කයෝ නිරෝධෝ තන්නක්කයෝ විරාගෝ නිබ්බාණං තණ්හක්කෝ නිරෝධෝ නිබ්බාණ. නිබ්බාණ. එහෙම. නිරෝධෝ කියන වචනේ විතරයි සංක ඇත්තටම වෙනස් වෙන්නේ. මේ නිරෝධේ නිරෝධෝ කියන වචනේ අපි තේරුම් ගත්තා නම් මේ ප්‍රශ්නේ හරියි. හරි. නිරෝධ කියලා කියන්නේ නිරුද්ධ වීම. එතකොට දැන් මේකදී අපි හොඳට තේරුම් ගන්න ඕන නිරුද්ධ වීම කියලා කියන්නේ මේ හටගත්ත දේ අභාවයට යෑම. එතකොට නිරුද්ධ වීම කියන්නේ නැත්තර නැතිවීම කියන එක. නැතිවීම. එතකොට අපි මේක තාම හොඳට පැහැදිලිවම තේරුම් ගත්තොත් දැන් සෝපාදිශේෂ අනුපාදිශේෂ කියලා නිර්වාණ ධාතු දෙකක් තියෙනවානේ. ඒ සෝපාදිශේෂ නිර්වාණය කියලා කියන්නේ සංසමේ සියලුම කෙලෙස් සෝදාහරලා ඒ රහත් මහා රහතන් වහන්සේ නමක් බවට පත් වීම. ඒතකොට කෙලෙස් සියලුම දේවල් උන්වහන්සේ ඔය කියන අපි ගත්තොත් කාම, පටිඝ ඊළඟට ඊළඟට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස රූප රාග අරූප රාග රස සංයෝජන ප්‍රහාණ සියලුම ක්ලේශයන් සෝදා හැරලා මහන්සේ ත්‍රිවිධතර තත්වයටපත් වීම සෝපාදිශේෂ නිර්වාණ ධාතුව. එහෙම. එතකොට සාන්ත ඒක විරාග සංඥාව හැටියට හඳුන්වනවා. එහෙම. හැබැයි පංචස්කන්ධය තියෙනවා. එහෙම. ඒතර පංචස්කන්ධයත් නැතිවීම පංචස්කන්ධයේ නිරුද්ධ වීම අභාවයට යෑම තමයි අනුපාදිශේෂ පරිණිරවාණ ධාතුව. එතකොට මේ Nirodha කියලා කියන්නේ මේ පංචස්කන්ධයත් සම්පූර්ණයෙන්ම නැති වෙලා යෑම. බාහිරපත් වෙනවා. රහතන් වහන්සේ පිරිණිවන් පෑම කියන එක හඳුන්වන්න ඒකෙන් අදහස් කරන්න පුළුවන්. දැන් සාමාන්‍ය ප්‍රත්‍යඥ කෙනා රහත් වෙන එක සෝපාදිසේ සෝපාදුවන්සයි. ඇත්තට රහතන් වහන්සේ පිරිණිවන් පෑම කියලා හඳුන්වන්න පුළුවන්. එහෙම. එතකොට එතෙන්දී අර ක්ලේශ පරිණිරවාණය ස්කන්ධ පරිණිරවාණය දෙකම එක සැරේ සිද්ධ වෙනවා. ඔව් එක එක සැරේ සිද්ධ වෙනවා. එතකොට දැන් ක්ලේශ පරිණිරවාණය කලින් කරලා එහෙම කරපු එකන ස්කන්ධ පරිණිරවාණයෙන් පිරිනුවන් පාන එක අනුපාදශේෂ වශයෙන් නිරෝධ සංඥාව හැටියට එහෙනම් එතකොට දැන් අර සමහර අවස්ථාවලදී ක්ලේශ පරිණිරවාණය ස්කන්ධ පරිණිරවාණය එක සැරේට වෙන අවස්ථාවක් තියෙනවා නේද පැහැදිලිවම සාම දැන් අර ගෝධික කියන සාන්නාංශයම දැන් අර බෙල්ල කපාගෙන උන්වහන්සේ නැතුණු උන්වහන්සේ ඒ අපවත් වෙච්ච නැත පිරිනුවන් පාපලා දැන් මාර්යා ඇවිල්ලා බලනවනේ කොහොමද දැන් බෙල්ල කපාගත්ත කෙනා. එතකොට උන්වහන්සේට මේ මොහොතේ විපස්සනාවට උන්වහන්සේ රහත් වෙනවා. රහත් වුණා. එහෙමයි. එතකොට එතකොට මේ වගේ අවස්ථාවල මාර්යාටවත් හොයන්න බෑ කියන. ඒක අපි තේරුම් ගන්නවා දැන් නිරෝධය යන කියන මේ නිවන ගැන හඳුන්වන්නේ සෝපාදිශේෂ නිර්වාණ ධාතුව කියලා කියන්නේ පංචස්කන්ධය ඉතිරි වෙලා ක්ලේශ පරිණිරවාණය. කෙලෙස් නැති කරලා මේ නිවන් දකින ස්වභාවය සාමාන්‍ය ප්‍රත්‍යඥ කෙනෙක් රහත් වෙන එක ගැන තමයි ඉතින් සඳහන් කරන්නේ. ඊට පස්සේ රහත් වුණාට පස්සේ රහතන් වහන්සේගේ මේ පංචස්කන්ධය අතහැර යාම, නිරුද්ධ වෙලා යාම තමයි අනුපාදිශේෂ නිර්වාණ ධාතුවේ හැටියට හඳුන්වන්නේ. එතකොට පංචස්කන්ධය සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙලා යනවා. ඉතින් මෙතනදී මූලිකවම නිරෝධ සංඥාව කියලා කියන්නේ කෙලෙසුන් නිරුද්ධ වෙලා නැත්තටම නැති වෙලා යාම. ඒ කෙලෙසුන් නැත්තටම නැති වෙලා යාම තුල තියෙන්නේ තර කියපු විදිහේ ශාන්ත වූ, ප්‍රණීත වූ සෝය. අන්න ඒ ශාන්ත වූ, ප්‍රණීත වූ සෝය අත්විඳිනකොට ඒ සෝය ගැන කල්පනා කරනකොට අපේ හඳුරන්නේ යම් යම් ශාරීරික දුක් වේදනාවන් තුනී වෙලා යන්නත් පුළුවන්. ඒ නිසා තමයි නිවන ගැන කල්පනා කරලා අර වේදනාව සමනය කරගන්නට අවශ්‍ය උපදේශයක් බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ වෙත සිහිපත් කළේ. අපි හන්නේ නියමිත කාල වේලාව අවසන් නිසා අපි සාකච්ඡාව මෙතකින් સમાપ્ત කරනවා. ඉතින් ආරම්භයේදී ඉන්න සිහිපත් කළ සෙයින් ලබන සතියේ සිට සතියක් දෙකක් සමහර ටික කාලයක් අපිව හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මතු යම් දිනක අපේ මෙලෙස ධර්මානුපස්සනාවෙන් මුණගැහිීමේ බලාපොරොත්තුවක් ඔබ වෙත තබමින් අපි වැඩසටහනට සමු දෙනවා. ඔබට පෙරවන් සරණයි. ධම්මානුපස්සනාව එන්න ධර්මය දකින්න අවබෝධ කරගන්න